ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ පච්චති යදාච පච්චති භද්‍රං අත භද්‍රෝ භද්‍රානි පස්සති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අනාථපිණ්ඩික මහසිතාණන් අමතා වදාළ ගාථාවක් භද්‍රෝපි පස්සති පාපං යාව භද්‍රං නපච්චති පුණ්‍යවන්තයාද පින්ඵල මුහුකුරු වනතුරු අකුසල විපාක දකි යදාච පච්චති භද්‍රං යන්දාසක පුණ්‍ය ඵලයේ මුහුකුරවාගියේද අත භද්‍රෝ භද්‍රානි පස්සති ඒ වෙලාවේ පුණ්‍යවන්තයා පුණ්‍ය ඵලය දකි මේකයි ගාථා විශේෂය. දිනක් බුදුරජාණන් වහන්සේ අනාථ පින්දක සිටුවරයාගෙන් ඇහැවා සිතාණෙනි ඉස්සර වාගේ දුගී මගේ අසරණ අනාථයන්ගේ ධම් යට දැනුම් පවත්වනවාද එසේය ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ධම් යට නම් පවත්වනවා නමුත් ප්‍රණීතව දී ගන්න දැන් පුළුවන් කමක් නැහැ දැන් මේ කාලේ මම දන් දෙන්නේ නිවුඩු කාලේ බසයි කාඩි හොද්දයි. කාරණයේ එතුමාගේ නිදහංගත ධනිය අතුරින් 54 කෝටියක්ම ජේතවන මහා විහාර පූජෝත්සවය සඳහා වැය වුණා. 18 කෝටියක මහ නිධානයක් ජල ගැල්මකින් මුහුදට ගියා. තවත් 18 කෝටියක ණයගත් අය ණය නොදී ඇරියා. මේ හේතු කොටගෙන එතුමාගේ භාණ්ඩාගාරය හිස් වුණා. එක දවසක් ඒ මාළිගාවේ ඉද්ද අහසේ ඉන්න దేవතා දුවක් රාත්‍රී මැදියම නිදකාම නිදන කාමරේ බබළුවාගෙන කිව්වා මහසිතානෙනි මම මේ මාළිගාවේ ඉද්ද අහසේ ඉන්න ආරක්ෂක దేవතා දුව මම ආවේ උපදේශයක් අනු අවවාදයක් දෙන්න. හොඳයි දෙන්නේ කිව්වහම චිතානෙනි ඔබ දැන් දුක්පත්. ඔබේ භාණ්ඩාගාරේ තම සත්‍යයක්වත් නැහැ. එනිසා ටික කාලයකට දම් පින්කම් නවත්තලා මේ භාණ්ඩාගාරේ ධනියෙන් පුරවන්නේ සිටුවරයව මේකද දෙන ආවාදී. ඕ මේක තමයි. මේ වගේ අධාර්මික ආවාදයක් දෙන කෙනෙක් නම් මගේ මාළිගාවේ සතර සීමා වෙන්න සිටිය යුතුයි කියන අසුරුසුණග්ගය. මේක නම් පුදුම තේජසක්. මේ අහසේ ඉන්න දේවතාවකට පවා තර්ජින කරන තරමට තර්ජන කියන්නේ දැඩි වචනයක් කියන තරමට මේ සිටුවරයා තේජස්වී වුණේ මක් නිසාද? බුද්ධ ධර්මයේ සැබෑවට දන්න බැවින් බුදු ධර්මයේ පිහිටා සිටින බැරි. ඉක්ම සෝවාන් ඵලයටපත් වූ කෙනෙක්. දේවතා දුවට යන්න සිද්ධ වුණා. එතුමියගේ විමුණානේ අහිමි වුණා. දෙල තැනක් නැහැ එතුමියට නවතින්න. සතරවරන් දෙවියන්ට ගිහින් කිව්වහම සතරවරන් දෙවියෝ කිව්වා ආර්ය ශ්‍රාවක කෙනෙකුට වැරදි ආවාදයක් දුන්න නිසා අපට නම් සමාව දෙන්න බෑ. තැනක් දෙන්න බෑ. සබ්දේව රජතුමාට කියන්නේ කියලා. සබ්දේව රජතුමා වෙත ගිහින් මේ කැමැනිල්ල කරා. සබ්දේව රජතුමා අනිත් දෙවියන්ට වඩා බොහෝ නැනවත් බැවින් එකමක් යා හිටියා ලොකු වරදක් සිදු වෙලා තියෙනවා. ආර්ය ශ්‍රාවක කෙනෙකුට වැරදි ආවාදයක් දුන්නා. දන් දීම නවත්තන්න ධනිය රැස් කරන්න කියලා. එනිසා දැන් ඒ විමානයේම ලබා දෙන්නන් ඒ දඬුවම් විඳින්න ඕනේ. ඒ සිටුවරයාගේ භාණ්ඩාගාරය පුරවන්න ඕනේ. මෝදට ගියපු 18 කෝටික නිධානය ගෙනත් තියන්න ඕනේ. ණයගත්ත අයගේ ණය ලබා දෙන්නට ඕනේ. මහා මුහුදේ අස්වාමික ධනෙ කොටකුත් තියෙනවා. ඒවා ගෙනත් භාණ්ඩාගාරය තියන්නට ඕනේ. ඒ සියල්ල කරලා සිටුවරයාගෙන් නැවත සමාව අයදින්න ඕනේ ඊට පස්සේ නැවතුම් ලැබෙනවා කියුවා. ඒ වගේම එතුමිය ඍද්ධි බලයෙන් මහ මුන්දේ ගිහි කුවර නිදහම් කලයක් ගෙනාවා. තවත් අස්වාමික මහ ශෞරියේ කියන බොහෝ රම්රුවන් ගෙනාවා. ඒ වගේම ණයගත් පුද්ගලයන්ගේ ණය ලබා දුන්න ධන භාණ්ඩාගාරය කෙරෙව්වා. අර වගේම රාත්‍රී මැදීම ඇවිල්ලා කියා හිටියා මහසිතාණෙනි. මම කලේ ලොකු වරදක්. ගම් පින්කම් නවත්තන්න කියපු එක මට ලොකු වර මං කළේ ලොකු වරදක්. මට ඒකට සමා වෙන්න මං දඬුවම් වින්දා. ඔබේ භාණ්ඩාගාරය මම කිරෙව්වා. නිකම්ම නෙමෙයි. ඒවා දැන් ගන්න ගන්න තැන අඩු වෙන්නේ ඒ විදිහටයි මම පුරවලා තියෙන්නේ. මට සමාව දෙන්න මගේ විමානේ මට නැවත නවතින්න අවසර දෙන්න කිව්වා. සිටුවරයා කිව්වා මගෙන් නෙමේ සමාව ගන්න ඕනේ බුදු පියාණන් වහන්සේගෙන්. ඔබ වරද කළේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයට බුදු පියාණන් වහන්සේට හෙට උදෑසන මම බුදුපාමොක් සංගරුවන නිවෙසට වැඩම කරවා ගන්නවා එතෙන් දැවිල්ල සමාව ගන්න කිව්වා. දේවතාවු ඒකට කැමති වුණා. මොකද මෙච්චර සිද්ධියට හේතුව දේවතාවු මිසදිකුයි. බුදුපාමොක් සංගරුවණේ කොට එතුමියට විමානයෙන් ඈතට යන්න වෙනවා. ඒ කරදරේ වළක්වා ගන්න මේ බුද්ධ ප්‍රමුඛ සංඝයාගේ පැමිණීම නවත්තන්න තමයි මේ උපදේශය දෙන්න ගියේ. හිත අපිරිසුදුයි. දැන් ඒකට නම් දඬුවම් වින්දා. වසුදා උදෑසන බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නේ සිටුවරයා වැඩම කරවගත්තා. දාන වළඳලා අවසානයේදී අර දේවතාවුගේ ප්‍රවෘත්තිය සිටුවරයා කිව්වා. එතකොට దేవතාව දුව ආව මිනිස් වෙසින්. ගඳ නමස්කාරයෙන් කාරණේ කියලා සමාවිල්ල ගත්තා. ඒ වෙලාවේ සරුවක්ඥන් වහන්සේ තුමියට ගැලපෙන්නේ මේ දේශනේ පැවැත්තුවා. මේ දේශනාව අවසානයේ තුමිය සෝවාන් ඵලයටපත් වුණා. Tamante වැරදි ආවාදයක් දෙන්න ගිහින් හොඳ කල්යාණ මිත්‍රයන් නිසා සිද්ධ වුණේ ඉතාමත්ම උතුම් අර්ථයක්. සෝවාන් ඵලයටපත් වුණා. ඉතින් මේ සිටුවරයාට බුදුරජාණන් වහන්සේ දේශනා කළා බුද්ධ ශාසනය ඇති කාලයේදී දෙන දාණය රූක්ෂ වුණා. ඒක රූක්ෂ දානයක් කියලා හිතන්න එපා. ඒක ප්‍රණීත දානයක්. ඒ මක් නිසාද? බුද්ධ ශාසනය කළ ගම් පින්කම් ප්‍රණීත හිතින් කරන්නේ. ප්‍රණීත කියන එකේ තේරුම රසවත් කියන එක නෙමෙයි. ශ්‍රේෂ්ඨ කියන එකයි. ප්‍රණීත කියන එක බොහෝසෙන් බොහෝ දෙනා හිතන්නේ රසමියුරු කියන එක නෑ. රසමියුරු නෙමෙයි. ප්‍රණීත කියන්නේ ශ්‍රේෂ්ඨ. උසස්. ඒ වගේම ඒකට නිදසුනකුත් තෝරලා දුන්න බුදුරජාණන් වහන්සේ ඈත අතීතයේහි දඹදූතලේ සිටියා වේලාමකියා මහා උගත් බ්‍රාහ්මණ පරිවරයේ ඒ කාලේ රාජධානී තිබුණ 84000ක් 84000ක් රාජධානිවල සීලුම රාජකුමාරවරු වේලාම බ්‍රාහ්මණතුමාලන් ඉගෙන ගත්තේ. ඒ සීලුම රාජකුමාරවරු තමන්ගේ රාජ්‍යශ්‍රියටපත් වෙලා වසරකට වරක් බැරින් පහක් පිරිසක් එක්කෙන ගුරු පූජා කරන්නේ. හැම වර්ෂයක් පාසා එනවා. එනකොට අනුන්ගේ රාජ්‍ය සීමා මැද්දෙන් එන්න ඕනනේ. එතකොට ඒ ආයත කරදරයි. දෙගොල්ල අතර බහින්බස් වෙනවා, අසමගිකම් ඇති වෙනවා. වාද විවාද ඇති වෙනවා. පස්සේ රාජකුමාරවරු දැන් ඉතින් රජදරුවෝ ගුරුවරයාට කිව්ව ආචාර්යයන් වහන්සේ අපට මේ වාගේ අපහසුතාවක් සිදු වෙලා තියෙනවා. අපි අවුරුද්දකට වරක් දෙන්නේ ගුරු පූජා කළ යන්නේ. නමුත් අනුන්ගේ රාජ්‍ය අභ්‍යන්තරයෙන් එනකොට එයාටන්ගෙන් අපටත් අපෙන් එයාටත් අපහසුතාව එනවා. මේකට හොඳ විසඳුමක් කියලා දෙන්න. ඉතින් මේ කාඩි ගුරු වේලාම බ්‍රාහ්මණතුමා කිව්වා රජවරුනි ඔබ කැමති නම් මම උපදේශයක් දෙන්නම් මම ඉන්නේ රජකමේ බරණස් නුවරනේ බරණස් නුවර මධ්‍ය මණ්ඩලය කියලා හිතන්නේ ජම්බුද්දීපය හාත්පස කෙලවර දක්වා රූල් ගහන්නවා විහරත්යේ කරත්ත රෝදයක ගරාදි බෙදන්නා වගේ මේ මහා භූමි තලයේ 84000කට බෙදා ගන්නවා. 84000 බෙදුවාම රටේ ඈත කෙළවරේ සිට බර්නස් නුවරට එන්නේ තමන්ගේම රාජ්‍ය භූමියෙන් රජධානිය. එතකොට කාගේවත් රාජ්‍ය භූමියකට අධිය ගහන්න වෙන්නේ හරියට හරස් රෝධයක් කියලා හිතුවොත් හරස් රෝධේ ගරාහි 84000ක් වාගේ මුළු ජම්බුද්දීප තලය 84000කට බෙදා ගන්න පුළුවන්. හැම දෙනාම කැමති වුණා. දැන් ඒතර තම තමාගේ රාජ්‍ය අක්ෂර දාන තමන් ලැබෙන කොටස කියන්න වෙනවා. නමුත් ඒ කොටස කෙලින්ම බර්නස් නුවරට සම්බන්ධයි. දමුදිව් තලයේ කෙළවරේම ඉඳලා ආවත් තමන්ගේ රාජධානිය ඉඳලම යන්න වෙන්නේ බර්නස් නුවරට. එයින් මේ රජදරුව මහ ප්‍රසාදයටපත් වුණා. ඒ කාලේ අද නෙමෙයි ලෝකවාසී ජනතා බොහෝම ඥානවන්තයි. ඔවුන් අතර මතභේද බොහොම අඩුයි. අනිත් එකම ගුරුකුල ඉගෙනගත් නිසා මේ රජදරුවෝ 84000 දෙනාම සමගි. ඒකම පන්තියේ පිරිස. එනිසා ඔවුන් කැමති වුණා. පස්සේ රජදරුවෝ කිව්වා ආචාර්යයන් වහන්සේ ඔබ වහන්සේ අපට කුඩා කාලයේ ශිල්ප ශාස්ත්‍රෝ ගැන්වුවා වගේ අපේ අනාගතයේ පිණිස උතුම් ආවාදයක් දුන්නු උතුම් උපදේශයක් දුන්නේ අපි ලොකු උසහනශීලී තත්යකටපත් වුණා. ඔබ වහන්සේට කැමති දෙයක් කියන්න අපි කර දෙනවා. කිව්වා දරුවෙනි මට කැමැත්තක් තියෙනවා මහා දානයක් දෙන්න. එසේ මෙසේ දානයක් නෙමෙයි. මුළු ජම්බුද්දීපේටම දානයක් දෙන්න. මොනවද ඕන? එක එක රටෙන් මට එක එක පාත්‍රයක් හදලා දෙන්න. කතරම් පාත්‍ර එකයි, ත්‍රිදී පාත්‍ර එකයි, ලෝහ පාත්‍ර එකයි, මිශ්‍ර පාත්‍ර එකයි. ඒ කේතර එකක එකක් පාසා රත්තරම් පාත්‍රෙ රිදී පුරවන. රිදී පාත්‍රෙ රත්තරම් පුරවන. ඔය වගේ ශත්‍රුවම් පුරවක්වා. හැබැයි එක එක නගරයකින් එක ඇති. එක අශ්වයේ, එක රථයක්, එක පිරිදෙනක්. අනිකුත් දේවල් මෙතේ කැවිල් කියලා නියමයක් නැහැ. කෑම බීම, දෙහෙකේ, ආභරණ නොයෙක් જાති කැමැති කැමැති හැටියට. ඉතින් මේ පාත්‍ර කිව්වහම අතින් ගන්න පාත්‍රෙම නෙවෙයි. ඒ පාත්‍රය ගියක් තරම් විශාලයි. ඒ පාත්‍රය වෙන වෙනම කොටස් කොටස් ගලවලා ගන්න පුළුවන්. අයමත් සමි කරන්න පුළුවන් හැටියට මේ හදලා තියෙන්නේ. කෑම බීම ගන්න එක නෙමෙයි මේ භාණ්ඩ තන්පත් කරන එක. ඒ පාත්‍රයේ මුවමිට කටමැට්ටම බැලුවොත් සතයක් ගමන් කරන්න පුළුවන් ඒ කටවරවගේ. ඒ විදිහේ මුවමිට. ওই විදිහට කිව්වා මේ හැමෝම සතුටු වෙලා ඒ ඔක්කොම වස්තු සම්භාර දැස්වල බර්ණස් නුවරට ගෙනා. ඉතින් ආචාර්යයන් වහන්සේට බාර දුන්නා. උන ජම්බුද්දීප වාසීන්ම ඒ නගරයට කැඳවමින් දම්පින්කම් කළා. 84000ක් මේ වස්තු එකක් එකක් ගානේ බැලුවාම දන් දීලා අවසන් වෙන්න ගත වුණ අවුරුදු 12ක්. දිනපතාම මේ වැඩිලා දීලා දීලා අවුරුදු 12ක්ම වුණා මේ දාන වස්තු සියල්ල අවසන් කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා ශ්‍රේතාණෙනි එදා ඒ වේලාම බ්‍රාහ්මණයා කවුද කියලා දන්නවද? කවුරුත් නෙමෙයි බෝධි සම්භාර පුරාගනාව සමන් වහන්සේ කියලා පහදා දුන්නා. නාථාසාසිතිය ශ්‍රේතාණෙනි එදා ඒ වේලාම බ්‍රාහ්මණතුමා දුන්න දාණය පිළිගන්න පිටරණගත කෙනෙක් හිටියේ නැහැ. පන්සිල් රකින්න කෙනෙක් හිටියේ නැහැ. සාමාන්‍ය ජනතාවක්. එදා ඒ තනත්තා සිදු කළ මහා පින්කමේ පුණ්‍ය භාගය ගොඩ ගහලා අද මේ බුදු සසුන කාලයේදී එක දන්හන්දක් තිසරණගත බෞද්ධයෙකුට දන් දීමෙන් ලැබෙන පිනයි සංසන්දනයේ කුලොත් බුදු ශාසනය තුලේ සෝවාන් මඟඵල නිවන් සෝ ලැබනු පිණිස තිසරණගත බෞද්ධයෙක් වශයෙන් සසුන් පිළිවෙතට ඉදිරිපත් වූ කෙනෙකුට ආහාර වේලක් දීමෙන් ලැබෙන පිනේ දහසෙන් කංගුවක් වතින්නේ අර මහා ඒසා විශාල මහා පින්කම කියලා තෝරලා දුන්නා අබුද්ධෝත්පාද කාලේ මේසා විශාල පින්කම් කරනවට වඩා බුද්ධෝත්පාද කාලේ කරන ඊටාම සුළු පින්කමද මහත් ඵල මහත් ආනිසංසදායක බව පහදා දෙමින් වේලාම සූත්‍රයෙන් දීර්ඝ ධර්ම දේශනාවක් කළා. ඒකකින් දිග කතාවක් ඒ සම්බන්ධව ඉතා වැදගත් පණිවිඩ කීපයක් අපිට දැනගන්නත් තියෙනවා. ඒ කියන්නේ සෝවාන් වීම සඳහා තමයි තිසරණගත වූ තැන් පටන් බෞද්ධයා ගමන් කරන්නේ. ඔහුට දෙන දානය අසංකේය අප්‍රමේය ආනිසංසයක් ගෙන දෙනවා. ඊට වඩා ආනිසංසය සෝවාන් ඵලයටපත් වූ කෙනෙකුට. කොහොම ඉහළට ඉහළට යන්න යන්න ආනිසංස අධිකතරයි. මුළු පොළොව තනියම සමතරා කරලා බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා වඩා හිඳුවලා අහස උසට සිව්පස ගොඩ නඟලා ප්‍රණීත චීවර පින්දපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිළිපද පූජා කරනවට වඩා සතරතිගින් වඩන සංඝයාට ආවාසයක් කරලා පූජා කිරීම මහත්ඵලයි. ඊටත් වඩා මහත්ඵලයි තිසරණගත වීම. තිසරණේ සමාදන්ව රැකීම. ඊට වඩා මහත්ඵලයි තිසරණ පංචශීලයේ සමාදන්ව රැකීම. ඊට වඩා මහත්ඵලයි පිරිතෝ පීරක් දෝනාතරං කෙටි වේලාවක සුවඳ පිළංග ආග්‍රහණය කරන තරම් කෙටි වේලාවක සීල සත්‍යෝ සූපත් වේවා කියා මෙත් වැඩුවා නම් අරට වඩා අනිසංසයි. එසේ සිසිරණේ පිහිටලා, නිත්‍ය සීලේ පිහිටලා, මෙත් භාවනා වඩන යම් කෙනෙක් අසුරුසලක් ගහන කෙටි කාලය තුල ඇසිපිය හෙළන කෙටි කාලය තුල සංස්කාර අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියා විදර්ශනා කළා නම් අර සීලම කුසලයන්ට වඩා මහත් ඵලයි මහත් ආනිසංසයි කියා පහදා දෙමින් මේ ත්‍රිසරණයේ හේවත් මේ ත්‍රිලක්ෂණයේ හේවත් විදර්ශනා භාවනාවට මූතන දීලා වේලාං සූත්‍රය අවසන් කළා. ඉතින් ඒ අනුසලක බැලීමේදී අපට ලැබිලා තියෙන ධර්ම වාසනා මොනතරම් පුදුමද? අපට සුවල්ප වූද පරිත්‍යාගයේ මහත් ඵල වීමේ වාග්ය ලැබිලා තියෙනවා. මක් නිසාද අපි සම්මාදිට්ඨිකවයි දම්පින්කම් කරන්නේ? එවාගේම තිසරණේ පිහිටීම, නිත්‍ය සීලයේ පිහිටීම, උපෝසත සීලයේ පිහිටීම, මෙත් වැඩිම, විපස්සනා වැඩිම ඔක්කොම අපිට කරගන්න ලැබිලා තියෙනවා. ඒ අනුව අපි සලකා බලනකොට අපි මේ ගමන් කරන්නේ එසේ මෙසේ ගමනක් නෙමෙයි. මෙලකල නැහැකි ධර්ම ගමනක්, පාරමී ගමනක්, පුණ්‍ය ගමනක්, නිවන් ගමනක්. එනිසා අද මේ උතුම් සීල භාවනා පිළිවෙත් පුරමින් ඒ සීල භාවනා පිළිවෙත් පුරන අයට මේ විදිහට දානෝපස්ථාන කරමින් වත් පිළිවෙත් පවත්වමින් කළ උපස්ථාන කුසලය අර වේලාම බ්‍රාහ්මණතුමා දොළොස් අවුරුද්දක් තිස්සේ සිදු කළ මහා පින්කමට වඩා සිය ගුණෙන් දහස් ගුණෙන් අනුසස් ගෙන දෙන මහා පුණ්‍ය නිධානයක් බවට පත් වුණා කියලා සතුටු වන්නට පුළුවන්. එසේ සතුටු වෙමින් අපි මේ කරගන්න කුසල් බලයෙන් බුද්ධ ශාසනයේ කිරක් සිටේ පිණිස පවතිවා සංඝ රත්නයේ අභිවෘද්ධිය පිණිස පවතිවා පරිලෝකීය ඥාතීන් දෙලොවේ ලෝතුරා සූපිනිස පවතිනවා ආරක්ෂක දෙවියන්ට දෙලොවේ ලෝතුරා සූපිනිස පවතිනවා හිතාහිත මැදා සමසත්නට දෙලොවේ ලෝතුරා සූපිනිස හේතු වේවා තම තමන්වත් මේ කුසලානුභාවය මේ ජීවිතෙත් නිවන් දකිනා තුරුත් අනාථ පින්නක මහසිටුවරයාට වාගේ දම්පින්කම් කරමින් එවාගේම දාන ශීල භාවනා කුසල රැස් කරමින් මෙලවත් ජයගෙන පරලොවත් ජයගෙන සසරත් ජයගෙන කෙලෙසුන් ජයගෙන ආත්මේ ජයගෙන අපරාජිතව බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිවී සැනසී වදාළ සදාකාලික ශාන්ත සීතල අජරාමර අමාමහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. Thank you. ධර්මානුශාසනා පැවැත් වූ දේශක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ